භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔය ශ්‍රී නාමය තමාගේ নমස්කාරයම වේවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එක දවසක් අනන්ත ගුණය ප්‍රවාගෙන හිත ඇතුලේ බිම්බිසාර මහා රජතුමාට පිහිට වෙන්න බිම්බිසාර මහා රජතුමාගේ මගද එහෙම නැත්නම් රජගහ නුවරට වැඩම කරනවා රජගහ නුවරට වැඩම කරන වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩියා කියන ආරංචියට කලින් බිම්බිසාර මහා රජතුමාට ප්‍රතිඥාවක් ලබලා දීලා තිබුණා ලෝතුරා බුදු බවට පත් වෙලා මම පළමු කොට ඔබේ රාජ්‍යයට වඩිනවා කියලා පුරාණ ජටිලයන් වූ උරුවෙල් කාශ්‍යප ආදී දහසක් මහා රහතන් වහන්සේලා සමග තදගහ නුවරට වැඩම කරනකොට බිම්බිසාර මහා රජතුමා දොළොස් නහුතයක් දහක් මන ගෘහපතිවරු සමග තථාගතයන් වහන්සේ වෙත ගමන් කරලා ධර්මය අහලා සෝවාන් වෙලා චිත්ත ප්‍රසාදය ඇති කරගෙන උපාසක භාවයට පත් වෙලා පසු දවසේ දානට ආරාධනා කරනවා තථාගතයන් වහන්සේ රහතන් වහන්සේලා පිරිවරාගෙන ඒ දානයට වඩිනවා එදා පුදුමාකාර ශෙනගක් බුදුරජාණන් වහන්සේ දැක ගන්න හරිම පුදුමයි දෙවියෝ දිව්‍ය ලෝකේ ඉඳන් බුදුරජාණන් වහන්සේ වඩින ඒ ගමනට මල් වැසී කියනවා සංදේව් රජතුමා තරුණ මානවකෙකුගේ තරුණයෙකුගේ වේශයක් මවාගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා මිහිරි හඬකින් මිනිසුන්ට ඇහෙන්න ගායනාවක් කරනවා දන්තෝ දන්තේහි සහ පුරාණ ජටිලේහි විප්පමුත්තෝ විප්පමුත්තේහි සිංගී අසවන්නෝ රාජගහං පාවිසි භගවා සම්දේව රජතුමා ප්‍රකාශ කරනවා දන්තෝ දන්තේහි බුදුරජාණන් වහන්සේ පළමු කොට দমনය වෙලා দমনය කරගත් දහසක් පමණ රහතන් වහන්සේලා සමග තන්වන් පාට ශරීරයක් දරාගෙන අජගහනුවරට වැඩම කරලා ඉන්නවා මිනිස්සු බලනවා මේ තරුණයා කවදාවත් මේ රජගහනුවර දැකලා නෑනේ ඔබ කවුද කියලා අහනවා ඒ වෙලාවේ සම්දේව් රජතුමානේ මේ තරුණයා හැටියට පෙනී ඉන්නේ මේ තරුණයා ප්‍රකාශ කරනවා යෝ නීරෝ සම්බන්හිදන්තෝ සුන්ධෝ අප්පටි පුග්ගලෝ අරහං සුගතෝ ලෝකේ තස්සාහං පරිකාරකෝ තෝ ප්‍රකාශ කරනවා යෝ ධීරෝ සම්බන්හිදන්තෝ යම් උතුමන් වහන්සේ කෙනෙක් කාත්පසින් দমনය වෙලා මහා ප්‍රඥාවක් ඇතිව අත්පටිකොත්ලව සුද්ධ වූ ජීවිතයක් ලබමින් මේ ලෝකෙ වැඩ ඉන්නවද ඒ අරහං වූ සුගතයන් වහන්සේගේ මම ඒ අරහත් වූ සුගතයන් වහන්සේගේ සේවකයෙක් මෙහෙකරුවෙක් බවට පත් වෙලයි බුදුරජාණන් වහන්සේ සොයාගෙන ඒ තථාගතයන් වහන්සේට වන්දනා කරන්න මේ මනුෂ්‍ය ලෝකයට ආවේ කියලා ඒ වෙලාවේ සම්දේව රජතුමා ප්‍රකාශ කළා. අතිපූජනීය ස්වාමින් වහන්සේ පින්වත් සිල්මෑණි වරුනි ශ්‍රද්ධාවන්ත පින්වතුනි සම්දේව රජතුමා සුධර්මා දිව්‍ය සභාවේ පුන්පහෝ දවසේ දෙවියන්ට අදපවා බුදු ගුණ කියා දෙනවා එය හරිම ශ්‍රීමත් ඒ දිව්‍ය ස්වභාවත ඉඤ්ඤති ආනුභාව සම්පන්න මනුෂ්‍ය ලෝකෙදි බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච මිනිස්සු දිව්‍ය ලෝකේ ඉපදලා දිව්‍ය ස්වභාවත සම්බන්ධ වෙනවා එක දවසක් සම්දේව රජතුමා දිව්‍ය ස්වභාවයේදී දෙවියන් දෙස බලනවා බලලා අතීතයේ කල්තියාම බුදු උපතට කලින් දිව්‍ය ලෝකයට ආපු දෙවියන්ට වඩා බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා සිල් ගුණ දම් පුරලා දන්පැන් පුදලා දිව්‍ය ලෝකයට ආපු දෙවිවරු ඒ පරණ දෙවියන් අභිභවා බබලනවා දැකලා හරිම සතුටකටපත් වෙලා අහනවා ඉත්‍ත්‍යාතනෝ තුම් හේ මාරිසා තස්ස භගවතෝ යථා බුත්තේ වන්නේ සෝතුං පින්වත් දෙවිවරුනි නුඹලා කැමැතිද ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ අහන්න දෙවිවරු සාධුකාර දෙනවා දිව්‍ය රාජානෙනි අනේ අපට කියා දෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ ඔබ දකින්න ගුණ අපි හරීම කැමැති බුදුරජාණන් වහන්සේගේ ගුණ අහන්න ඒ වෙලාවේ සන්දේව රජතුමා දෑත නලලේ තබාගෙන ඔබේ බුදුරජාණන් වහන්සේගේ ගුණ දෙවියන්ට කියා දෙනවා සන්දේව රජතුමා ප්‍රකාශ කරනවා පින්වත් දෙවිවරුනි මේ තවතසා දිව්‍ය ලෝකේ ඉන්න මම මිනිස් ලෝකයේ අතීතය ගැන බොහෝ කාලයක් ගැන දන්නවා අපේ මහා දෙවන් බුදුරජාණන් වහන්සේ වගේ බොහෝ දෙනාට හිතසුව පිණිස පිළිපන් කිසිම කෙනෙක් ශ්‍රමණයෙක් මම අතීතේ දකින්නෙත් නෑ දෙවියන් සහිත ලෝකයට හිතසුව පිණිස කපිල වස්තු පුරනුවර රජමෙදුර අපහැර දාලා මහා රැක යන්න ගියේ අප වෙනුවෙන්මයි අනෝමා නදී තීරය සුදෝ සුදු වැලි තලාව ගලා බස්නා නිල් දිය දහර උදෑසන පායාගෙන එනලා හිරු කටිකාර භක්ම රාජයන් වහන්සේගේ අෂ්ට පරිස්කාර මේ සියල්ල මැද මහා පැවිදි වේශයක් ධරාගෙන විමුක්තිය හොයාගෙන ගියපු ඒ භාග්‍යවතුන් වහන්සේ බොහෝ දෙනාට හිතසුව පිණිස බොහෝ දෙනාට අර්ථය පිණිස ඒකාන්තයෙන් පිළිපන් බව ඒකාන්තයෙන්ම සත්‍යයයි ඒ සත්‍යානුභාව බලයෙන් නුඹ සමත සිතක් ශාන්තියක් වේවා කියන සම්දේව රජතුමා දෙවියන් සහිත ලෝකේ අමතලා ඒ වෙලාවේ ප්‍රකාශ කළේ සම්දේව රජතුමා දකිනවා බුදුරජාණන් වහන්සේගේ මහා ගුණය ගැන ඉන් අනතුරුව ප්‍රකාශ කරනවා පින්වත් දෙවිවරුනි ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ඒකාන්තයෙන්ම සත්‍යයි ඒ ධර්මය ස්වාක්ඛාතයි ස්වාක්ඛාතෝ ධර්මය දේශනා කරපු ඒ බුදුරජාණන් වහන්සේ හැර තිබඳු ධර්මයක් දේශනා කරපු කිසිම ශාස්ත්‍රවරයෙක් මම මේ මිනිස් ලෝකේ දකින්නේ නැහැ. ඒ වගේ පරම ගම්භීර ධර්මයන් දේශනා කරපු ශාස්ත්‍රවරයෙක් අනාගතේ මම දකින්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ පමණයි ස්වාකාතෝ ධර්මය දේශනා කරලා ලෝක සත්වයන්ට <coughs> ඒ සැනසෙල්ල ඒකාන්තයෙන් ලබා දුන්නා. ඒ අවස්ථාවේ දෙවිවරු සාධුකාර දෙනවා. ඉන් අනතුරුව ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කරන සම්දේව රජතුමා කියනවා ඉදං කුසලං මේ කුසලයයි ඉදං අකුසලං මේ අකුසලයයි මේ විදිහට කුසලය අකුසලය මනාව තෝරා දුන් එකම ශාස්ත්‍රවරයෙක්වත් මම අතීතේ දකින්නෙත් නෑ අනාගතේ දකින්නෙත් නෑ දැන් ඉන්නවනම් ඒ භාග්‍යවතුන් වහන්සේ පමණයි ඒ වගේම සද්දේව රජතුමා ප්‍රකාශ කරනවා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සුපඤ්ඤත්තා කෝ පනතේන භගවතා ශාවකානං නිබ්බානගාමිනී පටිපදා ඒ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ට නිබ්බානගාමිනී පටිපදාව මනා කොට දේශනා කළා නිවන් මඟ ඒ විදිහට මනාව දේශනා කරපු කිසිම ශාස්ත්‍රවරයෙක් මම අතීතයේ දකින්නෙත් නෑ අනාගතේ දකින්නෙත් නෑ අද දකිනවනම් ඒ බුදුරජාණන් වහන්සේ පමණයි අභිනිප්පන්නෝ කෝ පනතස්ස භගවතෝ ලාභෝ ඒ භාග්‍යවතුන් වහන්සේට ලාභ සත්කාරයන් හරියට මහා ගඟක් ගලාගෙන එනවා වගේ ගලාගෙන ආවා ඒ ලාභ සත්කාර කොච්චර ගලාගෙන ආවත් ඒ තථාගතයන් වහන්සේ ලාභයට සත්කාරයට ගෙජු වුණේ නෑ තේනාසවානංච වූසිතවතං ඒ තථාගතයන් වහන්සේගේ පිරිවැල සම්පත්තිය අහෝ මහා පුදුමයි තේනාශ්‍රව මහා රහතන් වහන්සේලා ලක්ෂ ගණන් පිරිවර හැටියට ඒ බුදුරජාණන් වහන්සේ ළඟ වැඩ ඉන්නවා කොච්චර රහතන් වහන්සේලා හිටියත් එකලාව හැසිරෙන හස්ති රාජෙක් වගේමයි මේ බුදුරජාණන් වහන්සේ යථාවාදී තථාකාරී මේ බුදුරජාණන් වහන්සේ කියන දේමයි ප්‍රකාශ කරන්නේ නැත්තම් කියන දෙයමයි තම ජීවිතයෙන් මූර්තිමත් කරලා පෙන්වන්නේ. පෙන්වන දෙයමයි හැම වෙලාවකම හොඳින් බලනකොට ඒ ජීවිතයේ පේන්නේ. එනිසා ඒ බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකයේ අංගස්ථානයටපත් වූ යථාවාදී ශාස්ත්‍රෝන් වහන්සේ තථාකාරී ශාස්ත්‍රෝන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ විචිකිච්ඡාවෙන් එතර වුණා. ඒ බුදුරජාණන් වහන්සේ බලවත් දුෂ්කර ක්‍රියාවක් කරලා සංසාර දුක තරණය කළා. ඒ බුදුරජාණන් වහන්සේ තරම් දුෂ්කර ක්‍රියාවක් කරලා සංසාරේ තරණය කරපු ඒසා මහ දුකක් උහුලපු වෙන කිසිම ආගමික නායකයෙක් දඹදෙව් තලේවත් උතුරු කුරු දිවයිනේවත් පූර්ව විදේහේවත් අපරගෝ යානේවත් මේ සත්වල මම දකින්නේ නෑ කියලා සම්දේව් රජතුමා දිව්‍ය සභාවේදී ඒ බුදුරජාණන් වහන්සේගේ මහා ගුණය ගැන කියා දෙනකොට දෙවිවරු සාදුකාර දීලා ප්‍රකාශ කරනවා අහෝ මේ වගේ බුදුරජාණන් වහන්සේලා හතර නමක් ලෝකෙට පහළ වෙනවා නම් අනේ මේ වගේ බුදුරජාණන් වහන්සේලා තුන් නමක් පහළ වෙනවා නම් අනේ දෙනමක් පහළ වෙනවා නම් සම්දේව රජතුමා ප්‍රකාශ කරනවා මිත්‍රවරුනි දෙවිවරුනි මේ විදිහට කතා කරන්න එපා තථාගතයන් වහන්සේලා දෙනම කිසිම හේතුවකින් මේ මහා පොළවේ එක විට පහළවන්නේ නැහැ. අත්තානමේ තංගනමකාසෝ ඒත කාරණයක් නැහැ. යං ඒකිස්සා ලෝක ධාතුයා එක් ලෝක ධාතුවක බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වෙන්න කිසිම හේතුවක් නැහැ. ඒ මහා බුදු බලය දරන්න බෑ අතිපූජනීය ස්වාමින් වහන්සේ පින්වත් සිල්මෑණිවරුනි සම්භාවන්ත පින්වතුනි ඔබ හිතන්න ඔබේ බුදුරජාණන් වහන්සේ තණ්හාවෙන් ආතුර වෙච්ච මේ ලෝකයට සම්භර්මේ නැමැති ඖෂධය දිව බෙහෙතක් හැටියට ලබා දීපු නිසාම අනන්ත සක්වල පැතිරුණ පොළොව තලයන්ගෙන් ඒ ශ්‍රී පාතමෝ තනම පූජාවට සුදුසු වන නිසාම සව සතුන්ට ඒ බුදුමුවින් වදාළ ශ්‍රී සද්ධර්මයම සාර වදනක් බවට පත්වන නිසාම තෘෂ්ණාවට ගැති වූ ලෝක සත්වයන් තම බුදු බලයෙන්ම නිදහස් කරන නිසාම අසද්දෘෂ දානය පූජා කළ රජදරුවන්ට වගේම නාලාගිරි මෙහෙයවාලෝ වෛරීන්ටත් සමසිතක් පැවැත්වීමෙහිලා ඒ බුදුරජාණන් වහන්සේ හැර මේ ලෝකෙ වෙන කිසිම කෙනෙක් නැති නිසාම මහා මෙරහා සමාන සත්‍රුවන් දාමේකින් පූජා කරපු දෙවියන්ට ඉසමුදුනට ගල් පෙරළූ අයට සමසේ පවතින සිතක් ලැබූ අන් අයෙකු මේ ලෝකයේ නැති නිසාම ඒ තථාගතයන් වහන්සේ මේ පළමුවන සම්මා සම්බුද්ධ වූ විශාරද ඥාන බලයෙන් යුක්තයි කියන එක පරම සත්‍යයක්. ඒ බුදුරජාණන් වහන්සේට අප සියලු දෙනාගේම උත්තමාංග නමස්කාරයම වේවා කියලා ඔබ සාදු කියන්න. සිතින් සිතා මුවින් කියා නොනිමෙන ගුණ ගංගාවති දසවන් මා ඉන්සාරයි බුදු කරුණා සිත්සනසයි දුගී පැලට සිතු මඳුරට රජ මෙදරට දනට වඩේ වෙනසක් නැති බුදු කරුණා මෙත් සිසිලෙන් ලොව සැනසෙයි සක්වාතල කම්පා කොට අභීත සිහ නද පතුරයි උත්තම සිල් ගුණයෙන් යුතෝ සම්මා සම්බුදු සමිඳුන් විසරදයි තිද ගුණයෙන් අසම සමයි ගුණ බලයෙන් දේශනා එක් බණ පදයෙන් සසර ගෙවා දුක් දුරු වේ සාදු සාදු සාදු සාදු ඔබ සිරිපා නම දෙමි මං සාදු සාදු සාදු ඒ භාග්‍යවත්තු අරහත්තු දස බලධාරී බුදුරජාණන් වහන්සේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං පහතබ්බං පහීනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රහ්මන බුදුරජාණන් වහන්සේ වදාරනවා මම අවබෝධ කළ යුතු යම් තාක් දේවල් මේ විශ්වයේ වේනම් ඒ සියල්ලම අවබෝධ කළා දුරු කළ යුතු ප්‍රහාණය කළ යුතු සියලු කෙලෙසුන් ප්‍රහාණය කළා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය මනා කොට සම්පූර්ණ කළා ඒ බුදුරජාණන් වහන්සේට සම්බවින්ම දෙවි මිනිසුන් පූජා කරනවා කියන එක පුදුමයක් නෙමෙයි ඒ අනන්ත පූජා ලබන්නේ තථාගතයන් වහන්සේ සැබවින්ම සදසෝයි බුදුරජාණන් වහන්සේ එක දවසක් වින්දකා වසත කියන ආරාමයේ වැඩ ඉන්නකොට අනන්ත සසරක ගමන් කරලා විඳපු මහා දුක සිහි කරලා ඒ මහා දුකෙන් නිදහස් වුණාට පස්සේ දැනෙන්නා වූ මහා විමුක්තිය ගැන සිහි කරලා බුදුරජාණන් වහන්සේ සුවඳ කුටියේ ඇතුලේ ඉඳගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ පද්මයෙන් මිහිර ධර්මනාදයක් නැන් වෙනවා මොකක්ද ඒ ධර්මනාදය චක්කුංච පටිච්ච රූපේච උපද්දති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ අස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ භවපච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සපායාසා සම්භවಂತಿ ඒවමේ තස්ස කේවලස්ස දුක්ඛස්කන්ධස්ස සමුදයෝ හෝති මේ මහා උදානය මේ මහා බණපදය විස්තර වශයෙන් පුදුමවින් ගලාගෙන එනවා. ඒ වෙලාවේ කවුරුවත් නෑ සුවඳ කුටිය ඇතුලේ. දෙවියෙක් ඇවිල්ලත් නෑ, භක්මයෙක් ඇවිල්ලත් නෑ. බුදුරජාණන් වහන්සේගේ සතුට ප්‍රකාශ වෙනවා. ඇස නිසා, රූපේ නිසා, චක්කු විඥානය ඇති වෙනවා. මේ තුනේ එකතුවයි ස්පර්ශය කියන්නේ ස්පර්ශය නිසාමයි වේදනාව වේදනාවන් නිසාමයි ලෝ සතුන් තණ්හාවට දාස වෙන්නේ තණ්හාව නිසාමයි උපාදාන ඇති වෙන්නේ උපාදාන නිසාමයි භවය භවය නිසාමයි මේ මහා දුකට මුල පුරන ජාති දුක ඇති වෙන්නේ ජාතිය හින්දාමයි ජරා මරණ ඇතිවන්නේ කියලා අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පටිච්ච සමුප්පාද ධර්මය බුදුරජාණන් වහන්සේ අධ්‍යයනා කරනවා ඒ වෙලාවේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් සුවඳ කුටියේ මිදුලාම දිමින් මේ මිහිරි නාදයට සවන් දෙනවා බුදුරජාණන් වහන්සේ දැකවදාලා දැකවදාරලා මේ භික්ෂුවට ප්‍රකාශ කරනවා දේශනා කරනවා භික්ෂුව ඔබට ඇහුණ නේද එසේය ස්වාමීනි මට ඇසුණා මා දේශනා කළ මේ ධර්මපරයාය කටපාඩම් කරගන්න සද්ධායනා කරන්න හොඳට නුවණ යොමු කරලා අහන්න නුවණින් මහන්න එතකොට ඔබට මා අවබෝධ කළ මේ ධර්මයේ වැටහෙවි මේක තමයි අර්ථ සංහිත වූ දේශනාව මෙයයි අවබෝධ කරගත යුත්තේ මෙයයි භක්මචර්යාවේ ආදි මධ්‍ය අවසානය කියලා ප්‍රකාශ කරන්නේ ඒ ධර්මයේ අසාගෙන හිටපු ස්වාමීන් වහන්සේ සාධුකාර දීලා ඒ ධර්මයේ කටපාඩම් කරගෙන අධ්‍යයනා කරලා නුවණින් විමසලා සවෝ කෙලසොන්න සාදාලා සංසාරෙන් සමවරගෙන සිරිපාපයුම් වන්දනා කරලා පිරිනිවන් වැඩියා. අරිම පුදුමයි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෞතර සම්බුද්ධ විසරද භාවයේ ලැබූ තථාගතයන් වහන්සේට අනේක විද ලාභ සත්කාර මේ ලෝකෙ හිටපු මිනිසුන්ගෙන් දෙවියන්ගෙන් භක්මයන්ගෙන් ගලාගෙන එන්න පටන් ගත්තා තථාගතයන් වහන්සේ ඒ කිසිම දෙයකට ලැබුණේ නෑ පැටලුණේ නෑ මේ මහා සම්බුද්ධ විශාරද ඥාන බලය දරාගෙන ප්‍රඥා සම්පන්න ජයකරුවෙක් තමා අනුව යන ජනතාව සොරුන් නැති කාන්තාරයෙන් එතර කරවනවා වගේ ඡන්ද රකුසන් නැති කාන්තාරයෙන් එතර කරනවා වගේ දුර්භීක්ෂකාන්තාරයෙන් එතර කරනවා වගේ සියලු සත්‍යයන් ජාති කාන්තාරයෙන් එතර කරවූසේක මරණ කාන්තාරයෙන් එතර කරවෝ සේත ව්‍යාධිකාන්තාරෙන් එතර කරවෝ සේත අමෘත මහා නිර්වාණේ නමෙති නිරුපද්‍රව භූමිහි පීතුවලා ලෝ සතුන්ට අමා සනසිල්ල ලබා දුන්සේක ඒ මහා වීර පින්වතානන්ත හිතවතානන්ත ගුණවතානන්ත අපගේ নমස්කාරයම වේවා නමත්තෝ ජන සම්තාන තම සම්තාන භේමිනෝ ධම්මුජ්ජලන්ත රුචිනෝ මුනින්දෝ දාත රෝචිනෝ සාධෝ සාධෝ සා පින්වත්නි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නිසා ධර්මයේ ස්වාස්ථාත නිසා මේ ශාසනයෙහි යම් ශ්‍රාවකය පිළිවෙත් පුරනවා නම් ඒ ශ්‍රාවකයා ප්‍රශංසනීය ශ්‍රාවකයෙක් තථාගතයන් වහන්සේ වදාරනවා සම්මා සම්බුදු කෙනෙක් නොවන ආගමික නායකයෙකුගේ අනුශාසනාව අනුගමනය කරනවා නම් යම් ශ්‍රාවකයෙක් ඔහුට මහත්ම ලාභයක් සිද්ධ වෙනවා එනිසා ඒ ශ්‍රාවකයා නින්දනීයයි බුදු කෙනෙක් නොවන කෙනෙක් සරණ යන හැමෝම නින්දනීයයි බුදුරජාණන් වහන්සේ ප්‍රශංසනීයයි ස්වාඝාත නොවූ ධර්මයක් නම් ලෝකේ තියෙන්නේ ඒ ධර්මයේ නින්දනීයයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්වාඛාත නිසාම ප්‍රශංසනීයයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැර අන්‍යාගමික ශ්‍රාවකයන් තමන්ගේ මිත්‍යා පිළිවෙත් මගින් තමනුත් නැහිලා අනුනුත් නසාලන නිසා ඒකාන්තයෙන්ම නින්දනීයයි මහා සංඝරත්නය උපාසක උපාසිකාවෝ ඒකාන්තෙන් ප්‍රශංසනීයයි බුදුරජාණන් වහන්සේ වදාරනම යම් ශ්‍රාවකයෙක් භික්ෂුවක් වෙන්න පුළුවන් භික්ෂුණියක් වෙන්න පුළුවන් උවසු උවැසියක් වෙන්න පුළුවන් මේ ශාසනයට ඇවිල්ලා කම්මැලි කමින් කාලගත කරනවා නම් උත්ථාන වීරයක් නැත්නම් ධර්මාවබෝධය වෙනුවෙන් සැදී පැහැදී කටයුතු කරන්නේ නැත්නම් මේ උතුම් ධර්මය දැනගන්න පිළිවෙත් පුරන්නේ නැත්නම් ඒ ශ්‍රාවකයා නින්දා ලැබිය යුතු ශ්‍රාවකෙක් කුමක් නිසාද බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි ධර්මයේ ස්වාත්ථාතයි එවන් මොහතක පිළිවෙත් පුරන්නේ නැත්නම් ශ්‍රාවකයා වාසනාවන්තයි එනිසා ඔබ වාසනාවන්ත නොවේවා ඔබ මේ ධර්මය අවබෝධ කරගන්නා පිළිවෙතේ ඉක්මේවා ඔබට වීර්යය කුසල ඡන්දය මොහොතින් මොහොත ඇති වේවා සියලු බාධක කරදර දුරු වේවා මෙසේ ඒ මාගේ තථාගතයන් වහන්සේ ගේ ඒ અભීත සිංහනාද අහනකොට හරියට මෙහි වදයක සිටින බමරෙකු වගේ පියුම් විලකට පියාඹගෙන යන අංශරාජෙක් වගේ මහා ග්‍රීෂ්ම කාලයක මහා ගංගාවක ගිලී ගිය අස්තිරාජෙක් වගේ මහා වැස්සෙන් හොඳටම තෙමෙනකොට සතුටු වෙන වැහි ලිහිණියක් වගේ ශත්‍රුවන් මහා නිධානයක් දැකපු මහා දුකියෙක් වගේ තමාගේ ගම හට දැක ගන්නට ලැබුණහම නාවිකයෙකුට ඇතිවන මහා සතුට වගේ වාසු දහසක් යොදුන් ගැඹුර ඇති මහා මුහුදට වැටිලා දිය ක්‍රීඩා කරන තිමින්ගල මහා මත්ස්‍ය රාජයා වගේ උපන් මොහොතේම මල් පිපි වැසී ගිය අරසතු වෘක්ෂය දැක්කට පස්සේ සතුටක් ඇතිවන තරුණ වූ දිව්‍ය කුමාරයෙක් වගේ නිවිසනසී යන අරුමය සැබවින්ම පුදුම සහගතයි අපගේ විසුද්ධි දේව ව්‍යාම ප්‍රභානුරංජිත වූ වේනීය ජන බෝධින්ත වූ භක්මවර්තී වූ තථාගතයන් වහන්සේට අනන්ත වාරයක් මාගේ নমස්කාරයම වේවා අතිපූජනීය ස්වාමින් වහන්සේ සදැහැති පින්වතුනි ඒ බුදුරජාණන් වහන්සේගේ දෙවන මහා විශාරද ඥානය ගැන මම ඔබට ප්‍රකාශ කරනවා තේනාස වස්සතේ පටිජානතෝ ඉමේ ආශවා අපරිත්තේනාතේ తత్ర వతమం సమనోవా ධක්මනෝවා దేవోవా మారోవా භක්මාවා කෝචිවාලෝකස්මින් සහ ධම්මේන පටිච්චෝදෙස්සති තේ නිමිත්තනේ සංසාරි පුත්තන සමනුපස්සාමි ඒතම් පහං සාරි පුත්ත නිමිත්තං අසමනුපස්සන්තෝ හේමප්පත්තෝ අභයප්පත්තෝ දේශාරඤ්ඤප්පත්තෝ විහරාමි සාරිපුත්ත මම මේ ලෝකයට ප්‍රකාශ කරනවා මම ක්ෂීණාශ්‍රව මහා රහතන් වහන්සේ නමක් කියලා ඔබ ඔය ඔය විදිහට ඔබ වහන්සේ ප්‍රකාශ කළාට ස්වාමීනි අසවල් පාපී ලාමක අකුසල ධර්මය තවම ඔබ වහන්සේගේ හදවතේ ඉතුරු වෙලා තියෙනවා කියලා මේ ලෝකේ කාටවත් චෝදනා කරන්න බෑ සාරිපුත්ත ඒ කාරණයෙන් මම විසරදයි මට අභියෝගයක් නෑ සීනාශ්‍රව මම මේ ලෝකේ විසරද භාවයට පත් වෙලයි ලෝකය සුවපත් කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේ වදාරනවා අථාගතම් වික්ඛවේ අරහන්තං සම්මා සම්බුද්ධං ද්වේ විතක්කා බහුලං සමුදාතරන්තේ ඒ බුදුරජාණන් වහන්සේට විතර්ක දෙකක් සිතවිලි දෙකක් බොහෝසෙයින් නැති වෙනවා එක විතර්කයක් තමයි නෙක්ඛම්ම විතර්කය කියන්නේ මොකක්ද විතර්කය කියන්නේ හිතේ ඇතිවන සිතිවිල්ලක් ඒ සිතිවිල්ල හැම වෙලාවකම නිර්ලෝභී භාවයෙන් යුක්තයි ඒ වගේම පවිවේක එහෙම නැත්නම් කරුණාවට මෛත්‍රියට තුඩු දෙන විවේකය සුරු කරන නෙක්ඛම්මය සුරු කරන ඒ චේෂ්ඨාව හෙවත් මනෝමූලික වූ ඒ හැඟීම බුදුරජාණන් වහන්සේට නිරන්තරයෙන් ඒ හද సంతානෙහි පවතිනවා හැම වෙලාවකම විවේකයට බරව මෛත්‍රියට බරව තමයි ඒ තථාගතයන් වහන්සේ මේ ලෝකයේ වැඩ ඉඳලා ලෝසතුන්ට මේ මහා ශාසන දායාදය ඒකාන්තයෙන් ලබා දුන්නේ එනිසායි ඒ භාග්‍යවතුන් වහන්සේ ළඟට සහම්පති භක්ම රාජය ඇවිල්ලා බුද්ධ රාජ්‍යයට පත්වෙච්ච මොහොතේදී සීලේ යථා පබ්බත මුද්ධනිත්‍යෝ යථා පිපස්සේ ජනතං සමන්තතෝ තථෝපමං ධම්මමයං සුලේධ පඤ්ඤා අසාදමාරුයිහ සමන්තචක්ඛෝ ශෝකාවතින්නම් ජනතමපේත ශෝකෝ අවික්ඛති ජාති ජරාභිභූතං මේ ආරාධනා ධක්මරාජයන් වහන්සේ විසින් සිද්ධ කළේ කුමක්ද? තථාගතයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මහා පර්වතයක් මුදුනට නැගලා ආපස බලමින් පෙනෙන දේවල් ගැන පර්වතයේ මුල ඉන්න ඇත්තන්ට කියා දෙනවා වගේ බුදුරජාණන් වහන්සේ මහා ධර්මයෙන් ගොඩනැගුණ මහා ප්‍රාසාදයට නැගිලා ශෝකයෙන් දුකින් පීඩාවන ජනතාව දෙස බලා වදාරණසේක්වා ජනතාව දෙස බලා වදාරලා අනුකම්පාවෙන් මේ ධර්මය ලෝකෙට දෙසනසේක්වා කියලා සහම්පති භක්මරාජයා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේම මේ මහා විශාරද ඥාන බලයෙන් සමන්නාගතව මේ ලෝකේට බුදුරජාණන් වහන්සේ වැඩම කරපු නිසා බුදුරජාණෝ මුලා වෙන්නේ නැතිව මුලා වූ ලෝකේ සුවපත් කළා සාරිපුත්ත යම් කිසි කෙනෙක් මනාව කියනවා නම් මුලා නොවිච්ච කෙනෙක් මේ ලෝකේ ඉපදුනා කියලා සාරිපුත්ත මා වෙනුවෙන් තමයි ඔහු ඒ ප්‍රකාශය සිද්ධ කරන්නේ සාරිපුත්ත මම මුලාවෙන් මිදුණා නොමුලා වෙන්න ලෝකයට ධර්මයේ දේශනා කරනවා මුලාවෙන් මිදී මුලාවෙන් අත මිදෙන ධර්මය ලෝකයට දේශනා කරන මට මුලා වූ කෙනෙක් කියලා කවුරු හරි මේ ලෝකේ කියනවා නම් එය ඔහුට සැබවින්ම මහා අලාභයක්මයි සම්දේව් රජතුමා සමග සහම්පති භක්ම රාජයා එක දවසක් දේවරම් වන අරණ්‍ය සුවඳ කුටියට ඇවිල්ලා සුවඳ කුටියේ දොර ළඟ සම්දේව් රජතුමා එක පසෙක සහම්පති භක්ම රාජයා අනිත් පසෙක බුදුරජාණන් වහන්සේ සුවඳ කුටිය ඇතුලේ වැඩ ඉන්නවා සංදේව රජතුමා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ප්‍රකාශ කරනවා උත්තේහි වීර විජිත සංගාම පන්න භාර අනන විචර ලෝකේ චිත්තස්සතේ සුවිමුත්තං ඡන්தோ යථා පන්න රසාය රත්ත්‍යං මහා වීරයාණෙනි නැගී සිටින්න මහා වේරයාණන් වහන්සේ සියලු දුකින් නිදහස් වුණානේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ හරියට පෝය දවසේ බබලන හඳ මඩල වගේ බබලනවා බුදුරජාණන් වහන්සේ වදාරනවා සම්දේව රජතුමනි ඔය විදිහට නෙමෙයි බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න ඕනේ මෙන්න මෙහෙම කියන්න උත්තේහි වීර විදිත සංගාම සත්ථවාහ අනන විචර ලෝකේ දේසස්ස භගවා ධම්මං අඤ්ඤාතාරෝ භවිෂ්‍යති මහාවීරයාන නිනගේ සිටින්න විජිත සංගාම වූ සත්ථවාහෝ අනන වූ බුදුරජාණෙනි නගී සිටින්න ලෝ සතුන්ට ධර්මය දේශනා කරන්න අනුකම්පාවෙන් කියලා ඔබ මට ආරාධනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා සීනාශ්‍රව බුදු බලය නම් හරීම පුදුමයි බුදුරජාණන් වහන්සේ නිකලස් වෙලා ලෝ සතුන්ට නිකලස් වෙන්න මහා ධර්මය දේශනා කළා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පත්තේතේ ආසවා කියන්තේ කාම ආශ්‍රව, භව ආශ්‍රව, නිත්‍යාශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කියන මේ කෙලෙස් ධර්ම ඉතිරියක් නැතිව නැති වෙන්නේ කොයි විදිහටද? සෝතාපට්ටි මග්ගේන සෝවාන් මාර්ගයෙන් ඉතිරියක් නැතිවම මිත්‍යා දෘෂ්ටිය, සක්කාය දිට්ඨිය, දිඨාශ්‍රවය නැති වෙනවා. අපායට ඇදලා දාන කාම ක්ලේශයන් නැති වෙනවා අපායට ඇදලා දාන භව ආශ්‍රවයන් නැති වෙනවා අපායට ඇදලා දාන අවිජ්ජා ආශ්‍රවයන් නැති වෙනවා සකදාගාමී මාර්ගයෙන් ඕලාරික කාමාශ්‍රව වගේම භවාශ්‍රව අවිද්‍යා ආශ්‍රව නැති වෙනවා අනාගාමී මාර්ගයෙන් ඉතිරියක් නැතිව කාමාශ්‍රව නැති වෙනවා අරිහත් මාර්ගයේ නිත්‍යයක් නැතුව සියලු කෙලෙස් නැති වෙනවා. ඔය විදිහට තමයි සාරිපුත්ත මම මේ මහා අරිහත්වයට ශීලාශ්‍රව භාවයට මේ උතුම් විමුක්තියට මේ උතුම් නිදහසටපත් උනේ විරාගී බුදුසිතට එක දවසක් අදහසක් ඇති වෙනවා අනේ මේ ලෝකේ ඉන්න රජවරු මිනිස්සුන්ට අලන්නේ පෙලන්නේ නැතුව මිනිස්සුන්ට පීඩාවන් දෙන්නේ නැතුව රජකම් කරනවා නම් හොඳයි කියලා බුදු සිතට ඇති වෙනවා අදහසක් හිමාලයේ කැලේ කුටියක වැඩ ඉන්න දවසක බුදුරජාණන් වහන්සේට පේනවා <clears throat> ඒ කාලේ මිනිස්සු බොහෝම දුක් විඳිනවා රජතුමාගේ දණ්ඩ නීතිය බොහෝම සරයි මිනිස්සු පෙළනවා මිනිස්සුන්ට තලනවා මිනිස්සුන්ට දඬුවම් කරනවා බඳු බරපතවලා මිනිස්සු බොහෝම දුකසේ ජීවත් වෙන්නේ එනිසා මේ ලෝකේ ඉන්න රජවරු ඇයි ධාර්මික නොවෙන්නේ රජවරුන්ට බැරිද මිනිස්සු මරන්නේ නැතුව හිංසනයට තාඩනයට පීඩනයට ලක් කරන්නේ නැතුව අන්න ඒ වෙලාවේ පාපී මාරය දකිනම බුදුරජාණන් වහන්සේට රජකම් කරන්න ඕන කියලා හිතක් පහළ වුණාදෝ කියලා බුදුරජාණන් වහන්සේ රජකම ගැන කතා කල්පනා කරනවා ඒ මොහොතේම බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බලන්න බුදුරජාණන් වහන්සේ රජකම් කරන්න ගත්තොත් මට පුළුවන් කෙලස් ධර්මවල වසඟයට යවලා බුද්ධ රාජ්‍ය නැති කරන්න බලාගෙන ඉන්නේ රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේලාට ශ්‍රාවකයන්ට අභියෝග කරන්න ඒ මාර්ගයේ නිවතට ඇදලා දාන්න බුදුරජාණන් වහන්සේ ළඟට ආපු මාරයා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා කාරේතු බන්තේ භගවා රජ්ජං කාරේතු සුගතෝ රජ්ජං ස්වාමීනි සුගතයන් වහන්සේ අධිකම් කරන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා සාවදාරණව කිම්පන මේ ත්වං පාපිම පස්සසි යම් මං ත්වං ඒවං වදේසි නුඹ කුමක් දැකලාද මට රජකම් කරන්න ආරාධනා කරන්නේ ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදා භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කරනවා භගවතා කෝ භන්තේ චත්තාරෝ ඉද්ධිපාදා සුභාවිතා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන හතර ඉර්ධිපාද ධර්මයන් මනාකොට පුරුදු කරලයි මනාකොට වඩලයි තියන්නේ භාග්‍යවතුන් වහන්සේ හිතුවොත් මේ මහා හිමාල පර්වතය මුළු මනින්ම රත්තරන් වේවා කියලා පර්වතය රත්තරන් වෙනවා ස්වාමීනි අහම්පිකෝ ධනේන ධනකරණීයං කරිස්සාමි මම ඔබ වහන්සේගේ භාණ්ඩාගාරය බලාගෙන ඔබ වහන්සේගේ ධනය මම හසුරවන්නම් බුදුරජාණන් වහන්සේ වදාරනවා පම්බ තස්ස සුවන්නස්ස ජාත රූපස්ස කේවලෝ දිත්තාව නාලමේ කස්ස ඉති විද්වා සමන්තරේ මම මේ හිමාල පර්වතයේ නෙමෙයි මුළු ලෝකේම තියෙන සියලු පර්වත රත්තරන් වුණත් මගේ හිතේ ක්ලේශයක් ඇති වෙන්නේ නැහැ සියල්ලම ප්‍රහාණය කළා යෝ දුක්ඛ මද්දක් යතෝ නිදානං දුකමම අවබෝධ කරගත්තා හේතු අවබෝධ කරගත්තා කාමේසු සෝජන්තු කතං නමෙය ඒ වගේ කෙනෙක් අවදානම් කාමයන්ට නෙමෙවිද උපධින් විදිත්වා සංගෝති ලෝකේ තස්සේව ජන්තු විනයාය සික්ඛේ මේ කෙලෙස් උපදිය දිහා බලලා කෙලස් අසත දිහා බලලා මේ සියල්ලම මම මනාව දැකලා මනාව මිඳුන සිතක් ඇති මට ආය කවදාවත් ක්ලේශ ධර්මයක් ඇති වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ වෙලාවේ ඒ සිංහනාදය අසාගෙන ඉන්න පැමිණිච්ච දෙවියන් අමතලා දේශනා කරනවා අත්තම් හි ජාතම් හි සුඛා සහායා තුත්ති සුඛායා ඉතරීතරේන පුඤ්ඤං සුඛං ජීවිත සංඛයම් හි සම්බස්ස දුක්ඛස්ස සුඛං පහනන්ති දුකක් ඇති වුණාම කරදරයක් ඇති වුණාම යාළුවෙක් ළඟ ඉන්නවා කියන එක සතුටට කාරණයක් ලැබෙන දෙයකින් සතුටටපත් වෙලා කල්ගත කරන්න පුළුවන් නම් ඒක මහා ලාභයක් සතුටට කාරණයක් පුඤ්ඤං සුඛං ජීවිත සංකයම්ම ජීවිතය කෙලවර වෙනකොට කරගත්ත පිනක් ඉතුරු ඉතුරු වෙලා තියෙනවා නම් ඒක මහා ලාභයක්මයි සම්බස්ස දුක්ඛ සුඛම් පහානං සියලු දුක් පහාණය කරලා සියලු දුක් ගෙවන් කරලා මේ සසරින් මිදෙන්න තියෙනවා නම් අහෝ මේ සත්‍යයන්ත වාසනාවක්මයි දෙවියෝ සියලු දෙනා ඒ බණපදය අසාගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ බලා සිටියදීම ධර්මය අවබෝධ කරගෙන දිවලෝකේ පාපව වැඩම කළා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, පායන හිරුමඩල පෙරයෝ තේජසින් උදාවන සඳ මඩල පරයාලන සෞම්‍ය ගුණයෙන් කෝටි ලක්ෂයක් පැතර පවත්නා ආඥාවෙන් යුක්තව අංජන පර්වතයක්සේ තං ශූරින් වැසී සෝභමානෝ ඒ බුදුරජාණන් වහන්සේගේ ශීලාශ්‍රවය නම් වූ විශාරද භාවය සිහි කරගෙන යම් කිසි කෙනෙක් වැඳුම් මාත්‍රයකින් නමුත් පූජාවක් කරනවා නම් වැඳුම් මාත්‍රයකින් නමුත් ඒ සිරිපතුල් වන්දනා කරලා සතුටු වෙනවා නම් එයාට ලැබෙන පින නම් අනන්තයි අප්‍රමාණයි මට මේ වෙලාවේ ලස්සන කතාවක් සිහිපත් වෙනවා ඔබ සිත පහදවා ගන්න ඒ කාලේ බොහෝම ඈත සංසාරේ එක්තරා තාපසයෙක් හිමාලය පර්වතයේ ආරාමයක් හදාගෙන විශාල ශිෂ්‍ය පිරිසක් සමග බොහොම හොඳ සීලයක් රැකගෙන ඉන්නවා. සීල රැකගෙන ඉන්නකොට මේ නායක තාපසතුමාට සිතෙවිල්ලක් ඇති වෙනවා. අහෝ මේ සියලුම සිසු දරුවන් මට වන්දනා කරනවා මේ සියලුම සිසු දරුවන් මට පූජා කරනවා අහෝ මම කාටවත් කරු කරන්නේ නෑනේ මට වඳින්න කෙනෙක් නැහැනේ මේ විදියට හිතලා වේද ග්‍රන්ථයන් වල මහා පුරුෂ ලක්ෂණ දුකෙනෙක් ගැන සඳහන් වෙන නිසා වේද ග්‍රන්ථ පෙල්ලලා ඒ තාපසතුමා බලනවා කියවා බලනවා බුදුරජාණන් වහන්සේගේ ඒ අනුස්මරණීය ජීවිතය ගැන ඉන්නතරව මේ තාපසතුමා ආරාමය ළඟින් ගලාගෙන යන ගංගාවේ තියෙන සුදු වැලි තලාවට එනවා සුදු වැලි තලාවට ඇවිල්ලා සුදු වැලි එකතු කරලා චෛත්‍යයක් චෛත්‍යයක් හදනවා චෛත්‍යයක් හදලා විහෙරක් හදලා ආත්පසින් මල් එකතු කරගෙන ඇවිල්ලා ඒ වැලි වෙහෙරට වන්දනා කරනවා විශාල ශිෂ්‍යයන් පිරිසක් අනුගාමිකයන් පිරිසක් ඇවිල්ලා ගුරුවරයාගෙන් අහනවා ඔබ වහන්සේ අපේ ගුරුතුමා ආටද ඔය වන්දනා කරන්නේ මේ වැලින් ගොඩේ දිගා වෙලා ඒ වෙලාවේ ඒ තාපසතුමා තම සිසු දරුවන්ට කියනවා දරුවනි මේ ලෝකයට අතීතයේ බුදුරජාණන් වහන්සේලා පහළ වුණා අනාගතේ පහළ වෙනවා ඒ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් තමයි මම මේ සුදෝ සුදු වැලි තලාවේ වැලි වලින් වෙහෙරක් ඉදිකලේ චෛත්‍යයක් ඉදිකලේ ඒ බුදුරජාණන් වහන්සේලා සිහි කරගෙනයි මම වන්දනා කළේ මේ මල් පූජා කරලා සියලෝම ශිෂ්‍යයන් අහනවා ආචාර්යතුමනි ඒ බුදුරජාණන් වහන්සේලා කොහොමද දැනගන්නේ කොහොමද දැකගන්නේ ඒ වෙලාවේ තාපසතුමා තම ශිෂ්‍යන්ට ප්‍රකාශ කරනවා බත්තිංස ලක්ඛනා බුද්ධා චත්තාරීස විජාපිත නෙත්තා ගෝපපමාතේ සං කින්දුකා ඵල සම්නිභා දරුවනි ඒ බුදුරජාණන් වහන්සේලාගේ ශරීර හරියතරන් කඳක් වගේ රන් පාටයි 32ක් මහා පුරුෂ ලක්ෂණ වලින් බබලනවා ඒ අභිනීල නැත සංගල ඒ මොහොතේම බිහියෝ අතුපාත වහු පැතේ කුගේ අස් දෙක වගේ බබලනවා ගත්තමානාච තේ බුද්ධා යුගමත්තං වෙපෙක්ඛරේ නතේ සංජානුනදති සන්ධි සම්දෝ නසෝයති ඒ බුදුරජාණන් වහන්සේලා වඳිනකොට වැඩි ඈතක් බලන්නේ නැහැ වියගසක ප්‍රමාණයන් දුර බලාගෙන තමයි වඩින්නේ නතේ සංජානුම් නදති ධන හිසෙන් ධන හිස හැප්පෙන්නේ නැහැ සන්ධි වලින් ශබ්දය මතුවෙන්නේ නැහැ බොහෝම ශාන්තව බුදුරජාණන් වහන්සේලා වඩිනවා ගත්තමානාත තේ සුගතා ඒ සුගතයන් වහන්සේලා වඩිනකොට පළමු කොට අඨමං දක්ඛිනං පාදං උද්ධානං ඒස ධම්මතා දකුණු ශිරපාදය තමයි ඉස්සෙල්ලාම දිගු කරන්නේ ඒක ධර්මතාවයක් අසංඝීතාකතේ බුද්ධා නිගරාජාවකේසරි මහා කැලයක සිංහරාජෙක් වගේ අම්පා වෙන්නේ නෑ නේ මුක්ඛංසෙන්ති අත්තානං නෝචවම් භෙන්ති පානිනං තමන් හොවා දක්වන්නේ නෑ අසරණ සතුන් එලා දක්වන්නේ නෑ මානාවමානතෝ මුත්තා සමා සම්මේ සුපානිසෝ ඒ බුදුරජාණන් වහන්සේලා මාන්න දුරු කරලා uppajjantaati සම්බුද්ධා ලෝකේ උපදිනකොට ආලෝකං දස්සයන්තිතේ තුන් ලෝකෙට විතරක් නෙමෙයි සක්වලට පැතිරෙන මහා ආලෝකයක් පැතිරෙලා මේ මහා පොළව කම්පා වෙනවා ඒ නිසා තේ මහා නාගා ඒ බුදුරජාණන් වහන්සේලා එහෙමයි අතුල්‍යාච මහාසයා අතුල්‍ය ගුණ ඇති උතුම බුදවරු මේ විදිහට බුදු ගුණ කියන්නේ සියලුම ශිෂ්‍යයන් ඒ වැලි චෛත්‍ය ළඟ ධනින් මෙතිලා අතීත අනාගත තුන් ලෝකේ සනසාලන බුදුරජාණන් වහන්සේලා පහළ වූසේද්ද ඒ සියලු බුදුරජාණන් වහන්සේලාට নমස්කාර වේවා කියලා වන්දනා කළා. පරිම පුදුමයි පින්වතුනි මේ මහා තාපසතුමා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉපදিলা අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි වෙලා පුලිනුප්පාදක හවීරයන් වහන්සේ නමින් මේ බුද්ධ ශාසනයේ අරහත් ඵල විමුක්තිය සාක්ෂාත් කරලා සංසාර දුකින් අත මිදුණා එනිසාම ඔබ සතුටු වෙන්න අද ඔබ වන්දනා කරන්නේ වැලි චෛත්‍යයකට නෙමෙයි ඔබ වඳින්නේ දෑත ඔසවන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ස්වර්ණමාලි මහසෑ සමිඳුට රූපාරාම මහසෑ සමිඳුට කිරිවැර මහසෑ සමිඳුට සලස්මස්ථාන මහසෑ සමිඳුන්ලාටයි මේ පින්වත් සියලු දෙනා දෑත ඔසවන්නේ එනිසා ඔය වන්දනාව කිසිදාක අහක යන වන්දනාවක් නෙමෙයි. ඔය සාධුනාදය ඔබට ඒකාන්තයෙන් මතු යම් දිනක බුදුරජාණන් වහන්සේගේ භක්මස්වර මිහිරෙන් අමෘතයක් සැලසී ධම් අමාවට සවන් දීලා සියලු කෙලෙසුන් නසා දාලා දුකෙන් අත මිදෙන්න හේතු වෙනවා එනිසා මේ වගේ තැනකට ඇවිල්ලා එකම සාධුකාරයකින් නමුත් බුදුරජාණන් වහන්සේට තුති පූජාවක් සිදු කරලා යම් කිසි කෙනෙක් පිට වෙලා ගියොත් ඔහුට එයම සැහැෙනවා සංසාරෙන් අත මිදෙන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මම මේ ලෝකයට බිහි කරපු රහතන් වහන්සේලා අවදාකවත් ඡන්දයෙන් අගතියට යන්නේ නැහැ. ද්වේෂයෙන්, භයෙන්, මෝහයෙන් අගතියට යන්නේ නැහැ. ආනඝාතයට, හොරකමට, මෛථුන සේවනයට, බොරු කීමට යන්නේ නැහැ. ඒ උතුම හැමදාකම මගේ ආඥා චක්‍රය ඒ ආකාරයෙන්ම මේ ලෝකයට පවත්වනවා ඒ බුදුරජාණන් වහන්සේගේ පාරිශුද්ධ ජීවිතය අනන්ත සංසාරේ පාරමී ධර්ම පුරපු කාලේ මහා පදුම ජාතකයේ මහා විස්සන්තර ජාතකයේ අනන්ත ජාතකවලදී කොච්චරනම් පාරිශුද්ධ ලෙස පිරිගියාද කියන එක සිහි කරන කොටයි වැටහෙන්නේ මේ ජීවිතයේ පිටවපු ලෞතුරා බුද්ධ රාජ්‍යය පිටවන්න පංචමාර සේනාව පරාජයටපත් කරන්න අද ඊයේ නෙමෙයි අප මහා බෝසතාණන් වහන්සේ විහෙසදරුවේ ඈත සසරක පතන් නොසෙල් වෙන අදිෂ්ඨානයෙන් නොසෙල් වෙන මහා වීරයෙන් නොසෙලී වෙන මහා සත්‍යවාදී භාවයෙන් ඒ බුදුරජාණන් වහන්සේ ජීවිතයෙන් ජීවිතයට ඇවිල්ලයි මේ මහා අසිරිමත් සම්මා සම්බුද්ධ රාජ්‍යය මේ ලෝකයට පිටවන්නේ මෙසේ සංසාරේ පවා පිරිසිදු ජීවිතයක් ගත කරපු The talk was interrupted here due to the length of the talk. The second part is hosted as the next track, for your convenience of listening.